සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සම්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තම්බං ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනදමා හිමියන් වහන්සේ ආමතා මෙහෙම දේශනා කරලා තියෙනවා. යෝකෝ ආනන්ද භික්ඛු වා භික්ඛුණී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියන මේ වගන්තයේ දේශනා කළා තියෙනවා හේතුව පිරිනවන් ඇලේ වැඩ ඉන්න වෙලාවේ දසදහසක් සක්වලින් දෙවියෝ බ්‍රහ්මයෝ ඇවිල්ලා පුදුමාකාර මල් පූජාවක් සුවඳ පූජාවක් ස්තුති පූජාවක් පැවැත්තුවා කරවතක් තරම් සමහර තැන්වල පරසතු මදාරාමල් ගොඩ ගැහුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවක්යන් වහන්සේ ඉදිරියේ කියා පෑවා ස්වාමීනි මෙච්චර මල් වර්ෂාවක් මම නම් දැකලා නැහැ මෙච්චර උතුම් බුද්ධ පූජාවක් මම දැකලා නැහැ කියලා. එවෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා නකෝ ආනන්දේක්ඛාවතා තථාගතෝ සක්ඛතෝ වා ගරුකතෝ වා මානිතෝ වා පූජිතෝ වා අපචිතෝ වා ආනන්දයෙන් මේ මල් පූජාවෙන් මේ ආත්පස සුවඳ දෙන දිව මල් දිව සුවඳ මේවා පූජා කිරීමෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළා වන්නේ නැහැ ආනන්දේ ගරු කළා වෙන්නේ නැහැ බුහුමන් කළා වෙන්නේ යම් කෙනෙක් වික්ෂෝ වික්ෂුණී උපාසක උපාසිකා යම් කෙනෙක් මගපල නිවන් සෝපනිස පවත්නා වූ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මාන ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන ඒතනත්තා තථාගතයන් වහන්සේට ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්පාර කළා වෙනවා ගෞරව කළා වෙනවා බුහුමන් කළා වෙනවා පූජා සත්කාර කළා වෙනවා කියන එක පාදා දේශනා කළා. අද මේ බෝධි පූජාවේ අරමුණ පූජ්‍ය කාගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ පාදා දුන්න කැටියේ එක කාරණයක් තමයි අප සසුන්ගත වී අවුරුදු 50කට පියනගෙන දවසේ වසර 9ේදී අපේ 800 සමාදන් වෙන්න පුරුදු වුණා. ඒ කාලේ පාසල් සමයේදී පාසල් යන කාලේ පටන් අපේ 800 සමාදන් වුණා. ආරණ්‍ය සේනාසනේ ඇතුණාට පස්සේ දහසිය සමාදන් වෙන්නත් පුරුදු වුණා. ඒ මන්දවට ආරණ්‍ය සේනාසනේ ඇසුරෙන් භාවනා ක්‍රම යම් පමණකින් හැදෑරුවා. ඒ අනුව බුද්ධ ජයන්ති වර්ෂයේ අපේ පැවිදි වීමට ඉදිරිපත් වුණා. දැන් බුද්ධ වර්ෂය 2550 පිරියගෙන යනවා මේ වෙසක් පොයට. ඒ දවසෙත් අපි සිල් පිළිපදලා පැවිදි වීමේ අපේක්ෂාව ඉදිරිපත් කළා. සැබවින්ම පෙර කළ ලද මහා පිනකින් ඊට නිසි කල්යාණ මිත්‍ර සම්ප්‍රති සෙවණට අපට එන්න ලැබුණා. ඒ නිසා මෙම පුණ්‍ය ක්ෂේත්‍රයේදීම ඒ මාහිමියන් වහන්සේලාගේ ශ්‍රී හස්තයෙන් උතුම් පරිද්ද ලැබුණා. ඒ දක් එදා පටන් අද මේ වෙනතුරු ඒ මාහිමියන් වහන්සේලාගේ ශ්‍රවණල්ලක්ෂේ ධර්ම විනය හදාරමින් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ප්‍රතිපත්ති පූජාවේ යෙදී සිටියා. ඒ මේ ප්‍රතිපත්ති පූජාවෙන් ලද ධර්ම ප්‍රීතියයි මේ පින්කමේ ඉදිරිපත් කරමින් දෙවියන් සෑත ලෝකයාට අනුමෝදන් කරනු ලබන්නේ. එයින් පළමුවෙන්ම අපි සඳහන් කරනු ලබන්නේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම පිණිසම විහාරස්ථාන පරිවේනස්ථාන රැසක් සුදුස්සන්ද පවරලා ආරණ්‍ය ප්‍රතිපත්තිය ආරම්භ කොට වදාළ අතිපූජනීය රාජකේ පඬිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් ඒ මාහිමියන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ශාසනික ප්‍රතිපත්ති සංවිධානයේ නේතෘස්ථානයේ බබලමින් වැඩ සිටි අතිපූජනීය රාජකීය පඬිත මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේටත් ඊට අනුයාතව සහයෝගය දෙන පූජනීය පඬිත් ගැටමානේ ශ්‍රී විමල වංශාභිදාන මාහිමියන් වහන්සේට අපට මුලදීම ආරණ්‍ය සේනාසනයේ වත් පිළිවෙත් කුරු කුරුදු කර දුන්න පූජ්‍ය විගුණ බෝධිඩාක්කත ස්වාමින් වහන්සේට මේ ආදී සම්භාවනීය කල්යාණ මිත්‍ර මහෝත්තමයන් වහන්සේලා ඉදිරියේ අපේ ඒ පුණ්‍ය වාර්තාව කෙටියෙන් හඳුන්වමින් පින් අනුමෝදන් කරනු ලබන්නේ මතුමත් මේ ශ්‍රී ලංකාදීක ධර්මයේ තලයේ පහළ වෙලා බුදු සසුන ආරක්ෂා කරමින් බෝධි සම්භාර පුරා මතුලෝ තුරා බුදු වෙත්වා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒකම අපට මේ සසුන් පිළිවෙත් කිරීමට සුදුසු ජීවිත වාසනාවක් උදාපත් කොට තබා අභාව ප්‍රාප්ත මෞඛේ දෙදෙනා වහන්සේටත් ඒ කුසල සම්භාර හේතුයෙන් භවයක් වාසා සුගති සම්පත්ම සිද්ධ වේ මතු බුදුබාමක් වේවා කියන මේ ප්‍රාර්ථනාව ඒකම අපට මේ 50 වසරක් තිස්සේ සදාවත් බෞද්ධ මව්පියන්ගේ අතේ අපේ ජීවත් වුණා අප්‍රමාණ පිරිසක් දෙමව්පියන් වාගේ අපට ආරක්ෂාව සැලසුවා සිව්පසෙන් සංග්‍රහ කළ ධර්මීය අධ්‍යයනයට තවත් අභිවෘද්ධිය සඳහා බොහෝ උපකාර වුණා. ඒසා කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටා ධාරව සිට අභාව ප්‍රාප්ත ඒ ගුණවත් දායක මෞපිය උතුමන්ද මේ පුණ්‍ය ලාභයත් වෙලා ඒ හැමදෙනාට සුගති සම්පත්ම සිද්ධ වේ. චතු භෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒකම අපට ආස පුරා දෙවියෝ බ්‍රහ්මයෝ ආරක්ෂාව සැලසුවා. ඈත පේන්නේ නැතුව පමණයි ඒ හැමදෙනාම අපේ ඉදිරියේ අපට චරු ආරක්ෂාව සැලසා ළමින් අපව රැකබලා ගත්තා. අපේ දියුණුවට අතහිත දුන්නා. ඒ සීලම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේට බ්‍රහ්ම රාජ මණ්ඩලයේට අපරස් කර ගන්නා ලද ප්‍රතිපත්ති ධර්ම සම්භාර හේතුවෙන් තව තවත් දිවයසුරු බමයසුරු වැඩි දියුණු වෙලා මතුපතු භෝගී ඥාන වලින් අග්‍ර නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වේවා. ඒකම අපේ ධර්මානුශාසනාවන් සවන් දෙමින් නිවන් මාර්ග අවතේනව කටයුතු කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලංකාවේ විදේශ රටවලත් ඉන්නවා. ඒ හැම දිනාටම ඒ පුණ්‍යලාභ හේතුවෙන් තව තවත් බුදු සසුනේ අභිවෘද්ධිය සලසාලමින් නිවන් මඟ පාරමී පුරා තතෝ බෝධි ඥාන වලින් අමාම නිවන් සුව පිණිස හේතු වේවා ඒක මේ 50 වසර තිස්සේ අපට ස්වාදව සහෝදරත්වයෙන් සහයෝගයේ දුන දුන්නේ විශාල සබ්‍රමචාරීන් වහන්සේලා පිටිසක් වැඩ ඉන්නවා අපවත් ඒ වදාලා වූ ඒ උත්තරීතර ගුණ ඇති පූජනීය ස්වාමින් වහන්සේලාට මේ කුසලානුභාවයෙන් සුගති සම්ප්‍රක්ඛා ප්‍රතෝ බෝධි ඥානවලින් අමා මහ නිවන් සෝ පිණිස හේතු වේවා. ජීවත්ව සිටින්නා වූ සියලුම ගරු කටයුතු පුණ්‍යාත්මේ සබ්‍රාහ්මචාර්යයන් වහන්සේලාට මේ කුසලානුභාවයෙන් තව තවත් බුදු සසුනේ චිරක් හිතේ සලසා ළමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ත්‍රිපිටක දානී වෙමින් ඥාන විඥාලාභී වෙමින් සදාම්මා ලෝකේ ලෝක බදා දෙමින් හිරේන බුදු සසුන ආරක්ෂා කරමින් තම තමන් වහන්සේලාගේ බෝධි සම්භාර පුරා ගන්නට අපරස් කර ගන්නාද කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියා අපි මෛත්‍රී කරනවා ඒකම දැන් මේ වේලාවේදී දීර්ඝ අනුශාසනාවක් නොකරමින් මේ බෝධි පූජා පැවැත්වීමේ සූදානම් වෙමු මේ නාම ලේඛන රැසක් තියෙනවා අද ආශිර්වාද ප්‍රාර්ථනා ලබන මම ආරාධනා කරන පූජ්‍ය කාගොල්ලේ සෝමාස ස්වාමින් වහන්සේට ඒ ආශිර්වාද ලබන සෑම නාම ලේඛන කියවලා ඒ අත්ංග හිතට අදිෂ්ඨාන ඇති කරගන්න හැටියට දනුන් දෙන ලෙස Thank you. ගෞරවනීය සාරාංගන වාසිකෙන අවසරය ජනරාංගයේ දෙනම ලබන්නේ සාරාංග ජිල්ලා ප්‍රධානන්ත ආශිර්වාද බවත්තමේ බෝධි පූජාවට සම්බන්ධ වෙනවා එතනදීම සෛල කාරණේ කුලේ සිටින අනිත් දීලා වරද දරන මාර්ගා තිමාසුබය ප්‍රාර්ථනාන්තමයේ ගෝතුමෝගාව සමගල වෙනවා විදේශ කරගුණේ සිටින එක්කෝ විදේශ වෙනවා වශයෙන් එදලානේ සිටින බාරුනේ කුලයේ කතරවල පුතමාගේ ආරම්භවලදී නිරෝගීව ආරසාව නිරෝධිත සිටිනවා බුදුමෝගාවේ සමගල වෙනවා ගාපදුරුවෙන් ආරක්ෂාවුදාරණය කරමින් ජෝති හොයාව සමගල්ලන අසනීපකරතෝනේ නොවනකට සිටින මනෝසා සමගනති මේ විමානෝනේ පරිවාර්ෂිකලාරණය කරමින් හොයාව සමගල්ලනවා එවන් කටලෝ විදේශාන් ජෝති පුරනාතර සෙනසුරවල අනාගත බුදුමහමරජ පුරාගේ දනාරණායේ භවයේ සිදුනාරණ නරසුමාරාමයේ පෙරවාරණය කරමින් නිරෝධාරණය රුසේ ආරාධන කිසිම දුකක් කරදරයක් නැතුව කරනවා ආශිර්වාදයෙන් මේ කොසලෝකට දරවලා ආරසාවට සමාදේ දානාට දෙමු මේ මොකදම සම්බන්ධනවා එසේම විදෝසාශාන්ති හේනෙදින හතුරු කාලවලදී සීලවලට සම්බන්ධ වෙනවා බෝධි මුගාව සම්බන්ධ වෙනවා ඉදේශා මුදිනවා මේ මේ හතුරුවේ සතර සාන්තිය සැලසීමා කලාවිදවා කරන මේ මානසික කරකවල සමාදනාවන සමබරමාගේ පිටසනාවන මේ මේ අදාළවම පිටසනාවන මේ රෝතුගා බුදුගුණා සමබරය ඉදනරන්නේ තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දොළොස් දාසකට අධික ප්‍රදීපාලෝක පූජාවක් දොළොස් දාසකට අධික විදුලි බුබුළු ආලෝක පූජාවක් ජන්මේ පැවැත්වෙනවා මුළු මහත් පූජනීය ප්‍රදේශය ආලෝකයෙන් ආලෝකමත්ව බබලෙනවා මේ ආලෝක පූජා කිරීමේ කුසලය විශේෂයෙන්ම ඒ විදුලි ආලෝක පූජා පැවැත් වූ පින්වත් උපාසෙන් රක්ෂේමදාස මහත්මේලා ප්‍රදාන සෑම දිනකට එවාගේ මේ ප්‍රදීපාලෝක පූජා පැවැත්වූ පින්තුණටත් අනුමෝදන් වූ සෑම දිනකටත් මේ සංගරුවනට මේ මොහොතේ පටන් නිවන් දකිනා තුරුම අකුසල විපාක දුක් අඳුරු දුරුමේ දුරුමේ කුසල විපාකාලෝකේ පහළ වේවා කෙලෙස් අඳුරු දුරුමේ ධර්මාලෝකේ ලැබේවා අවිද්‍යාඳුරු දුරු වේ ප්‍රඥා ලෝකේ ලැබේවා ශ්‍රද්ධාදී පංච ධර්මයන්ගෙන්ද දානාදී දසපාරමී ගුණයන්ගෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන්ද ධ්‍යාන අභිඥා ගුණයන්ගෙන්ද සමථ විපස්සනාවන්ගෙන්ද ආලෝකමත් වෙමින් ආලෝකෙන් ආලෝකයට ගමන් කොට නොනිවෙන සදාකාලික සුවිසුද්ධ ආලෝකයේ වෙන නිර්වාණ ධාතු ආලෝකේ සාක්ෂාත් කරගන්න හේතු වේවා කියා පාන් පූජා කරමු. ගෝමලුව සෑමලුව විහාරමලුව සුවඳවත් කරමින් නානාවිද සුගන්ධ පූජා කිරීමේ කුසල බලයෙන් නිවන් දකිනාතුරු බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාගේ සිල් සුවඳ ගුණ සුවඳ නැන සුවඳ දහම් සුවඳ විඳිමින් නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සුවඳින් පූජා කරමු ගොඩ පෙපෙන, දියෙහි පෙපෙන, උඩ රට, පහත රට නානාවිද පුෂ්ප පූජාමේ කුසලානුභාවයෙන් නිවන් දක්නා තුරු සද්ධාදී පංච ධර්මයන්ගෙන්ද, බෝධිපාක්ෂ ධර්මයන්ගෙන්ද, පාරමී ධර්මයන්ගෙන්ද, සීල උත්තරීතර ගුණ ධර්මයන්ගෙන්ද දිදුලමින් බබලමින් නිවන් මඟ ගැනීමට හා පරම විසුද්ධ වූ නිර්වාණ ධාතුව සුවසේ සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියා සුවඳ මල් සමූහයෙන් පූජා කරමු. නම් විසිතුරු මල් දම් සමූහයෙන් එවාගේ විසිතුරු කොඩි සමූහයෙන් කරන ගෞරව පූජාවේ අනුභවයෙන් නිවන් දකිනා තුරුම සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන්ද සද්ධාදී පංච ධර්මයන්ගෙන්ද ඥාන අභිඥා ගුණයන්ගෙන්ද බෝධිපාක්ෂි ධර්මයන්ගෙන්ද දසපාරමී ධර්මයන්ගෙන්ද උත්තුංග භාවයට උසස් භාවයට ශ්‍රේෂ්ඨ භාවයට මහේසාක්‍ය භාවයටපත් වෙමින් නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා කියා මල් වඩන් සමූහයෙන් කොඩි සමූහයෙන් පූජා කරමු. එවාගේ මත්පාන ගිලන්පස චතු මඳුර දහත් බෙහෙත් ඖෂධ පූජාව යනුභා බලයෙන් නිවන් දකින තුරුම බක්කුල මහරහතන් වහන්සේට මින් අනදමා හිමියන් වහන්සේටමින් අනුරුද්ධ මහ රහතන් වහන්සේටමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටමින් විසාකා මහා උපාසිකා මාතාටමින් නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් ඇතුව සුවසේ බෝධි සම්භාර පුරා පරම නිරෝගී සුවය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියාස්පාණි ගිලන්පස දහත් දෙහත් ඖෂධ චතු මඳුරෙන් පූජා කරමු. බෝධින් වහන්සේට සුවඳ පැන් අභිෂේක කිරීමේ කුසලයෙන් නිවන් දකින තුරු අල්පායුෂ නො වූ දීර්ඝාව ජීවිත ඇතුව සපරිවාර මාර්ග ධර්මයන් අභිභවනය කරමින් නිර්කද්‍රතව නිවන් ආගැනීමට කාය බලේ ඥාන බලේ ධර්ම බලේ පුණ්‍ය බලේ පාරමී බලේ ප්‍රඥා බලය ජාති ජාති ලැබේවා වැඩේවා අභිවර්ධනය වේවා කියා සෝඳ පැන් අභිෂේකෙන් පූජා කරමු. ධාත දස සීල අෂ්ටාංග උපෝසත සීල ආදී වස්තමක සීල ධර්මයන් සමාදන්ව ගැසීමෙන් බුදු ගුණ කියවීමෙන් වත් පිළිවෙත් කිරීමෙන් සිදු කරන මේ ප්‍රතිපatti පූජාවේ අනුභවයෙන් නිවන් දකින තුරු ක්ලේශ මාරාදී පංචමාර බලවේගයන් අභිභවනය කරමින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ප්‍රතිපත්තියෙන් පෙරපස සඳමණලක්ෙන් නිවන දක්වා යා ගැනීමට ධර්ම වාසනාව උදාපත් වේවා කියා ප්‍රතිපත්ති පූජා කරමු. මේ විදිහේ පිරිසුදු චිත්ත සංකල්පනා සිතේ දරාගෙන පවත්වනු ලබන මේ බුද්ධ පූජා, බෝධි පූජා, ඥාන පූජා කුසල බල මහිමය මෙම ස්ථාන භාර වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වූද ඉෂ්ඨ දේවතා මණ්ඩලය නියතලේ පටන් බමතලේ දක්වාද දසදහසක් වල වාසී වූද සමස්ත දිව්‍ය රාජ මණ්ඩලය සමස්ත බ්‍රහ්ම රාජ මණ්ඩලය අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුදු සසුනට පූජාවසේ ලංකාදීප ධරණී තලයෙහි අවුරුදු 5000 පිරිනා තුරුම බුද්ධ ශාසනය නිර්මලව ආරක්ෂා කෙරෙත්වා තම තමන් පැතු බෝධි ඥානයන් සඳහා පින් අනුමෝදන් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. එවාගේ මේ සිදු කරන බුද්ධ පූජා, බෝධි පූජා, ඥාන පූජා කුසලානුභාවයෙන්ද මේ විදිහේ බොහෙමනකදී මාර පරාජයකට ලෝතුරා බුදුවෝ සරුවක්ඥන් වහන්සේගේ හා සත්බුදුවරයන් වහන්සේලාගේම ප්‍රථම අභිනිහාර පූජාවේ සිට බෝධි මණ්ඩලයේ එක් පුරණ ලද අසීමිත බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බල මහිමෙන්ද බෝධි මූලයන් හේදී ප්‍රතිලාභ කර ගන්නා ලද සතර මාර්ගඥාන සතර ඵලඥාන නවරහාදී බුද්ධ ගුණ බලයෙන්ද දස බල ඥාන චතු විසරද ඥාන බලයෙන්ද චතු පරිසම්විදා ඥාන සද්විද බුද්ධ ධර්ම බලයෙන්ද සත්‍යවිඥා ධර්ම චුද්දස බුද්ධඥාන බලයෙන්ද සෝලස මහා ඥාන අස්කාර සාමේනික බුද්ධ ගුණ බලයෙන්ද 19 ප්‍රතිවේක්ෂා ඥාන සමත්‍රින් සත් පාරමිතා ඥාන බලයෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මාඥාන සත්‍ය සම ධර්මාඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මාඥාන අටතිස් ආරමණ විභක්ති ඥාන බලයෙන්ද සමසතලස් කර්මස්ථාන ඥාන චත්තානීසාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද චතුචත්තානීසති ඥාන වස්තු සමපන සුද්‍යාමී ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද කෙසත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන බලයෙන්ද චතුවීසති කෝටි සත සහස්‍ර සංඛාත සමාපatti සංචාර කාර්යත්ඵල වජිරාඥාන බලයෙන්ද අනන්තනා සමන්වාගත සමන්තපට්ඨාන මහා ප්‍රකාණ විෂයන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයානුසේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාත්‍යාදී ඥාන මහා කරුණා සමාපatti ඥාන බලයෙන්ද සරුවක්මිතා ඥාන අනාවරණ ඥාන බලයෙන්ද සුවාසෝදාස ධර්මස්කන්ධ බලයෙන්ද විජයශ්‍රී බෝධි රාජාණන් වහන්සේගේ අනුභව බලයෙන්ද දන්ත ධාතුන් වාසගේ ග්‍රීවා ධාතුන් වාසගේ අනුභව බලයෙන්ද ලලාට ධාතුන් වාසයේ කේශ ධාතුන් වාසයේ අනුභව බලයෙන්ද අත් ද්‍රෝණ්‍යයක් සොලොස් ඥලියක් සරුවක් ධාතුන් වාසයේ අනුභව බලයෙන්ද තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝබිතානෝමදස්සේ පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පියදස්සේ අක්ඛදස්සේ ධම්මදස්සේ සිද්ධාර්ථ තිස්ස පුස්ස විපාසේ සිකේ වෙස්සභෝ කකුසඳ කෝණාගමන කාසප ගෞතම නම් වූ සාරා සංකේ කල්පලක්ෂේ පුරා පහළෝ අටවිසි බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්ද එයින් ඈත සලසා සංකේය කල්පලක්ෂේ පුරා පහළෝ පන්ලක්ෂ 12000ක් සරුවක්ඥන් වාසී ආනුභාව බලයෙන්ද එයින් ඈත අතීතයේ පහළ වූද මතු අනාගතයේ පහළ වෙන මෛත්‍රියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සරුවක්ඥන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභා බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභා බලයෙන්ද රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණේ අසීමිතානුභා බලයෙන්ද මේ උතුම් අවස්ථාවේ සහභාගී වන සෑම දෙනාට සිතක් ශාන්තියක් යාපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා විශේෂයෙන් අපවත් වේදාන මාහිමියන් වහන්සේලාට ලෝතර බුදුබා පිණිස මේ පුණ්‍යලාභය හේතු වේවා. අභාව ප්‍රාප්ත මෞපිය දෙදෙනා වහන්සේට දෙමෝපියන්සේ උපකාරව සිට අභාව ප්‍රාප්ත දායක මෞපියාදී සමදනාටත් අමා මහ නිවන් සුව පිණිස වේවා. අපවත් නිවදාල සීලම සබ්‍රාහ්මචාරී උතුමන් වහන්සේලාටත් අමා මහ නිවන් සුව පිණිස වේවා. ශ්‍රී කල්යාණී යෝගාත්ම සංස්ථාවේ මහා ඉස්තවරේ ස්වාමින් වහන්සේලාට ඉස්තවරේ ස්වාමින් වහන්සේලාට මධ්‍යම ස්වාමීන් ස්වාමින් වහන්සේලාට නවක ස්වාමින් වහන්සේලාට සාමණේර ස්වාමින් වහන්සේලාටත් අද විශේෂයෙන් ජන්මදිනයේ සමරන මට නිතරම උපස්ථානයේ යෙදී සිටින පූජ්‍ය ජයන්තිපුර අරිසීල ස්වාමින් වහන්සේටත් එමෙ දෙමව්පියන්වත් එවාගේම අද මේ අවස්ථාවට විදුලි පාන්නා ලෝකා තෙල් පාන්නා ලෝක පූජාවේ දායකත්වයේ දරූ සෑම දෙනාටත් එවාගේම මේ නාම ලේඛනයේ සඳහන් වූ සෙත් මෙත්තවත් වූ සෑම දෙනාටම එවාගේම මෙම පූජනීය ස්ථානයේ සිවුදිකින් එන අන සීලම දායකකාරකා ගේනටත් ශ්‍රී ලංකාද්වීප වාසී සකල බෞද්ධ ජනතාවට රාජපාණීය නියුක්ත සමටත් ක්‍රීඩා හමුදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සහිත ආරක්ෂක අංශවල සීලම දෙනාටම මේ උදාර කුසලානුභාවයෙන් සිතක් ශාන්තියක් යහපතක් වේවා අසනීපාපල උපද්දර වතුරු වන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල ඉරුදුටු වඳුරුසේ දුරු වේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාව සැලසේවා ගුණ නුවණ ධන දානි අසේතුර සැප සම්ප්‍රාප්ත දියුණු තියුණු වේවා රජසොර සතුරු ගිනි ජල වාසවේස අවියා උදාද විපත්ති වලකීවා මෙලව දියුණු පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමද සමදනාට රත්නත්‍රානුභාවයෙන් දීර්ඝාස ලැබේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් වේවා සම්බුද්ධ ශාසනය ආරුදු 5000කට වැඩි කළ ශ්‍රී ලංකාදීප ධර්ණීය තලයේ නිර්මලව පවතිවා මින් ඉදිරියට ශ්‍රී ලංකාදීප ධරණී තලයට මුහුදු ගැලීමක් නොවේවා එවාගෙම ජල ගැල්මක් නොවේවා නායාමක් නොවේවා පොළොව කම්පාවක් නොවේවා දුර්භික්ෂයක් නොවේවා කලක වැසි වතේවා ගොවිතන් ශාස්ත්‍රයේක වේවා ජනතාව නිරෝගීතාවටපත් වේවා නිරෝගී සෝයෙන් නුවණ ඥාන සම්පන්නව නිතිපන් සීල් රකිමින් පොයාට සීල් රකිමින් සිව්බම විහෙරණ වඩමින් දසපාරමී පුරමින් බුද්ධ ශාසන ප්‍රතිපත්ති අනුගමනය කරන ජන සමාජයක්ම උදාපත් වේවා මහා සංඝ රත්නයේ සිල්වත් ගුණවත් නැනවත් ධ්‍යාන අභිඥා ලාභීව බුදු සසුන ආරක්ෂා කරමින් නිවන් මඟ ආලෝකමත් කරමින් දියුණුවෙන් දියුණුවටපත් වේවා අප සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් මේ දෙලව ජයගෙන ප්‍රතෝ බෝධි ඥාන වලින් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනා සිත දරාගෙන ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ